අනිවාර්යෙන්ම. අන්න ඒක තමයි බෞද්ධ අභිමානය. ඒක තමයි අත්ත කුසලය. කළ යුතු දේ ගන්නා වූ කුසලයේ දක්ෂ වීම. මේ මාත්‍රකාවෙන් පිට නෙමෙයි මම කතා කරන්නේ. නේද? කෙනෙකුට විතරයි කර්මයේ සූත්‍රය අහන්න ගිහලා මොනවද මේ අහන්නේ කියලා නෑ. කර්මයේ මාත්‍ර කුසලේන කලින්ම තියෙන ටික තමයි වැදගත්ම. ඔය පළවෙනි වචනේ තමයි වැදගත්ම. එහෙනම් නිවන් දැකීම සඳහා කළ යුතු දේ නිවන් දැකීම සඳහා කළ යුතු දේ තමයි කුසල හැඟීම තාම ප්‍රබල කරගන්න ඕනේ. ඉතාම ප්‍රබල කරගන්න ඕනේ. ඒ සඳහා මෙහි පිළිමක් තියෙනවා. එනම් මූලික භාවනාව කියලා කියන්නේ අනේ ඒක. ඒක ප්‍රබල කරගෙන ගියාම තමයි ඒක විදර්ශනාවට කරනකොට තමයි ඒ ඒකත්වය කුසලයට හිත පිහිටුවා ගන්න පුළුවන්කම ලැබෙනවා. සමාධියට පත්වෙච්ච කෙනා හැමතැනම විසිරෙන හිත පින්වත්නි ඒක කුසල හැඟීමක ස්ථිර කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ ජීවිතයේ කවදාකවත් නොලබපු අත්දැකීමක් දෙන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ ශරීරය හැමදාම අපේ හිතට කරදර කරනවා. දැන් මේ ඉඳගෙන ඉන්න මම මේ අතෝ සැරෙන් සැරේ සැරෙන් සැරේ මොකද කරන්නේ? ඉරියව් ඔක්කොම මාරු කරන්නේ. ඒ මොකද ඉන්න බෑ. දැනෙන හින්දායි. මේ දැනෙන ස්වභාවයන් පවා අයින් වෙලා කායික සියලු සංස්කාරයන් හිතේ ඇති වෙන්නේ නැති වෙන තත්ත්වයටපත් වෙලා සම්පූර්ණ කාය සංකාරයන් සංසිඳිලා ඒ විතරක් නෙවෙයි කාමච්ඡන්දාදී හිත හැම වෙලෙම විසිරෙන සියලු කාම අරමුණු වලින් අයින් වෙලා සියලු අකුසල් අරමුණු වලින් හිත අයින් වෙලා විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි ස්කල්පක්ඛං ස්කල්චාරං විවේකජං ප්‍රීතිස්කං ප්‍රථම ධ්‍යානං උපසම්පද්ද විහෙරති කියන තැනට මේ හිත කුසලයට හිර කරගන්න කුසලයට නම්වා ගන්න අකුසලයෙන් අත මිදලා මොහොත්තකට වාසය කරන්න පුළුවන් තත්යකට පත් කරගන්න පුළුවන් මේ කියන භාවනා අද අත් කතා කරන්න හදන මේ කර්මයේ සූත්‍රය තුළ ඔතෙන්ටම හිත අරන් යන විදිහ අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. ඔතෙන්ටම උද්දාන අදෝත පිරියන්ත අසම්බාධං අවේරං අසපත්තං පිට්ඨං කරන්නේ කින්නවා සයනවා යාවසත් විසුමිද්දෝ ඒ තමයි කපින් අදිත්තේ. අන්න බලන්න. පටන් ගත්තේ සුපිනෝවා කේවිනෝ හොන්තු කියලා. තව ටිකකින් අපි මේ පිළිවන් මතක් කරනවා නේද? පටන් ගන්නේ සුපිනෝවා කේවිනෝ හොන්තු සුපත් වේවා වයෝපද්දව නැති කෙනෙක් බවපත් වේවා සුපත්තු සිතත්තු වේවා කියලා සත්‍යයන් අරමුණු කරගෙන පටන් ගන්න විශාල පරාසයකට විසිරෙන මේ මෛත්‍රී සිතුවිල්ල අන්තිමට අපි මේ අදිත්‍යය කියන තැනටපත් වෙනවා. ඒක අදිස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් ඒ මොකක්ද කියන එක පිළිබඳව විස්තර කරන්න මාත්තේ ඊට එහා තියෙන කාරණා ඔක්කොම. එහෙනම් ධර්මයක් තුළ මේ විදිහට තමන්ගේ කුසලය වර්ධනය කරගෙන යන කෙනෙකුට ඒ ප්‍රමාණිකව මොකක්ද වෙන්නේ පින්වත්නි හැමතැනම විසිරෙන හිත එක කුසල අරමුණක නවත්ත ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒක ඉතාම ප්‍රබල අති ප්‍රබල තත්යකට ඒ කුසලයපත් වෙලා ආන්නයකට කියනවා සතිපට්ඨානය කියලා. ඒ කුසලයත් එක්ක අපි මේ භාවනාවක් කරගෙන යනකොට සිහිය ඇති වෙන්නේ නැති සිහිය පහළ වෙනවා. නැති සිහිය ඇති වෙනවා. මම මේ කොහෙද ඉන්නේ? මම මේ මොනවද කරන්නේ? මම මෙච්චර කල් මේ කය ගැන හිතාගෙන හිටියේ කොහොමද? මේ හිත ගැන හිතාගෙන හිටියේ කොහොමද? කීකේ පරිතරේ පරිතරේ වෙනදා නොදැනුණ වෙනදා අවබෝධ නොවුණ අසීය අයින් වෙලා සිහිය පහළ වෙනවා. ඒ සිහියේ නැවත නැවත නැවත නැවත යෙදීමෙන් තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ සිහිය සිහිය කියලා කියන ඒ හැඟීම ඒ චේතනාව ප්‍රබල කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අන්න ඒ විදිහට වර්ධනය කරන කෙනෙකුට මේක ක්‍රමානුකූල වර්ධනය කරගන්න තත්ත්වයක්. ඒකට කියනවා සමාධිය කියලා. ඒකට කියනවා ඒකත්වයකටපත් වුණා කියලා. මේ ශරීරය තුළට රිංගා ගත්තා කියලා කියනවා. මායාවේ ඇහැ වැහුවා කියලා කියනවා. මායාව මුලා කරා කියලා කියනවා. ඉතින් මෙවැනි වූ තත්ත්වයකට Tamanට පත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒකට කියනවා විවේකී සුවයටපත් වුණා කියලා. එතකම්ම විවේකයක් නැහැ. මේ ගත කරන ජීවිතේ පින්නන්නේ අපි විවේකය ලබා ගන්න හදනවා. මේ ගැන තව ටිකක් අපි මතක් කරන්න ඕනේ. අපි විවේකය ලබා ගන්න හදනවා. කොහොමද අපි විවේකය ලබා ගන්න මොන වගේ දේවල් භාවිත කරන්නේ? එක්ක සැප වාහන විවේකයෙන් ලංගන එක්ක සැප හැඳන සැප මෙත්ත සැප පුතු එහෙම නේද හ්ම් මම අහනවා මෙහෙම සැපම සැප පුතුවක ඉඳගෙන එකයි ලෑලි පුතුවක ඉඳගන්න එකේ තියෙන වෙනස මොකක්ද ලෑලි පුතුව අපිට දැනෙනවා සැප පුතුව අපිට දැනෙනවා අඩුයි ගැස්සෙන වාහනයක යන්න අකමැති ඇයි? ඒක අපිට දැනෙනවා. හැබැයි සැප වාහනේ යනකොට යනවා කියලාවත් දැනෙන්නේ නැහැ. අපි නැගිටලා කියලා රූප වාහිනී අර නාලිකාව වෙනස් කරගන්න අකමැතිව දුරස්ත පාලකයෙක්ගෙන් ඒක වෙනස් කරන්න කැමති ඇයි? ඇඟට දැනෙන්නේ නැතුවම පුළුවන් හින්දා. කරකෙන පුතුවෙක් ඉඳන් ඉන්න කැමති ඇයි? දැනෙන්නේ නැතුව හැරෙන්න පුළුවන්. නැත්තම් නැගිටලා හරවගන්න බැහැ. එහෙනම් දැනෙන්නේ නැත්තම් සැපයි නේද? දැනෙන්නේ නැත්තම් සැපයි නේද? හොඳයි. මේ ලෝකයේ කිනවත්නි පුටුවක් හදුවා කියලා විද්‍යාව දිනු වෙනා මේ නවීන විද්‍යාව ප්‍රයත්නක පුටුවක් හදලා තියනවා කියලා හිතනද ඉඳගත්තොත් දැනෙන්නේම නැහැ. දැන් ඔය කියන කපුටු වල ඉඳගත්තාම ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ආ දැනෙනවා ආයෙ වෙනස් වෙනවා නැගිටින්න වෙනවා හැබැයි විද්‍යාව දිනු වෙන අපිටමක පුටුවක් හදලා තියෙනවා කියලා අපි ආරම්භ කරනවා දැන් කාලේ වෙන දේවලුත් එක්ක ඕකක් වෙන්න ඉඩකු තියෙනවා මොකද කිසිම විදියකින් මොනවත්ම දැනෙන්නේ නැති පුටුවක් ප්‍රහාරයි පුටු හදලා තැනකින් හදලා කම්පැනියකින් එළියට ආවොත් ඒක මේකේට අපිට නම් ගන්න හම් වෙන එක නෑ විශාල මුලක් වෙන්නේ නේද ඇයි ස්කප්පයේහි වැඩිම තමයි දැනෙන්නෙම නැති net එකක්. දැනෙන්නෙම නැති පුටුවක්. පත් වෙන්නේ නැද්ද කොච්චර එකේ ගම හිටියත් දැනෙන්නේ නැහැ. ඒක හරිය ගණන් වෙන්නේ. හැබැයි ඔය පුටුවේ ඉඳගත්තුම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද? ජරාවට ව්‍යාධියට මරණ නේද ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පියෙහි ප්‍රයෝගෝ අපියේ කප්පයෝගෝ නේද? එහෙම නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද පින මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා ඔක්කොම තියෙනවා. එහෙනම් කායික කප තිබ්බට මානසික කප නැහැ. ඒකත් දැනගෙන තරක් ආයතනයකින් පුටුවක් හැදුවොත් එහෙම ඒකේ ඉඳගත්තාම මානසිකව මොකක් ප්‍රශ්නකුත් එන්නේ නැති පුටුවක්. ඒක තාත්වික වෙයිද? එච්චර එහාට මේ නවීන විද්‍යාව දියුණු වෙයිද? හැබැයි ඒක වුණොත් ඒකේ වටිනාකම පඳුකුල් ආසනයට වැඩිය වටිනවද නැද්ද? පඳුකුල් ආසනයට වැඩි වටිනවා. නේද? සක්කදේ වේදනාගේ සිංහාසනයට වැඩි වටිනවා. මොකද ඒක රත් වෙනවා හොඳයි. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සිට හික්මන අයට ලැබෙන ප්‍රාථමිකම කර්මකාම කියන වෙලාවකට ඒ පිටුව ගැන විග්‍රහ කළා පළවෙනිම ආසනය තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. අන්න ඒ ප්‍රථම ධානය කියන තැන පින්වත්නි ශාරීරික දැනෙන්නේ නැහැ. තේරෙනවද? ඒ විතරක් නෙවෙයි කුසල හිතක විතරක් පැමිණලා තියෙන විවිච්ඡ කාමයේ විවිච්ඡ අකුසලයේ ගමනේ කාමච්ඡන්ද ව්‍යාපාර තීන මිද්දාදී නැහැ. ඒ මොනවාක්වත් නැහැ. එහෙනම් ප්‍රාථමිකම පුටුව බුද්ධ ශාසනයේ හම්බෙන මේ ලෝකයේ තියෙන සියලු පුටුවලට වැඩිය මහා පුතුන්ද නැද්ද? එහෙනම් ඇයි වෙන පුටු හොයාගෙන යන්නේ? නේ? ඇයි වෙන පුටු හොයාගෙන යන්නේ? මොකක් හින්දාද? මෝඩකම මෝඩකම නිසා. නේද? අනිත් එක මේ පුටුවේ තියෙන වැදගත්කම තමයි මේ ආසනයේ තියෙන වැදගත්කම තමයි සංසාර ජීවිතේ සූපත් කරනවා. නොමුලාව නොමුලාව නියදෙන්න පුළුවන්කම තියෙනවා. අදාළ බ්‍රහ්මතලයේ උප්පත්තිය ලැබෙනවා. හ්ම්. ඉතින් ඒක ධර්ම කර්මයක් වෙනවා. ධ්‍යාන බලයක් කියලා කියන්නේ ගරුක කර්මයක්. ඒ කියන්නේ මරණයේදී අනිවාර්යෙන් පරිසම් වෙන කර්මයක් බවට පත් වෙනවා. එතෙන්ක හිර කරගන්න පුළුවන් කර්මයේ සූත්‍රය ගන්න කටයුතු කරනවා. මෛත්‍රියෙන් ධ්‍යානවල මෛත්‍රී ධ්‍යානය වර්ධනය කරගන්න පුළුවන් මේ කර්මමෙත් සූත්‍ර ධර්මයේ තියෙන කාරණා ටික තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් බලන්න එහෙනම් එවැනි වූ ප්‍රබල ධර්මයක් ළඟ තියාගෙන නේද අපි මේ අරගෙන මගේ දිහා බැලුවේ නෑ මට අද කතා කරපු විදිහ හොඳ නෑ නේද අහක් බලාගෙන ගියා වචන කිව්වම එක එක වචන කිව්වම මෙහෙම කරාලු මෙහෙම කිව්වලු අපේ ඉගල මැද්දෙන් පැන්නා පාර කරනවා නේද? ඒක ඒක කිසිපොසිය ලතවි ලතවි නේද? බලන්න තටු දෙකේ ගියක් හදලා මන්දිරට තව කාරෙක උපල්ලෙන් ගිරක් තියලා අපේ මිනිස්සුන්ට තමයි බැරි නේද? ඒකී ඉරිසියාවෙන් පැලි පැලි ජීවත් විය යුතුද? නේද? මම අහවලා ගිය අවලා මගේ සීයා මෙහෙමයි මගේ ආච්චි මෙහෙමයි මගේ පරම්පරාව මෙහෙමයි මගේ රැකියාව මෙහෙමයි නේද? ඕවා කිය කිය එක එක පැත්තෙන් වල ලොකුකම් කතා කර කර හොඳට ඇඳ පළඳගෙන උජාරුවට වාසය කරන වැඩක්ද? වැඩක් නෑ මෙච්චර වටින දෙයක් කරගන්නේ නැතුව මොනවා කිව්වත් ඒ ඔක්කොම නැතිලා යනවා. අන්න ඒ සඳහා පෙළගහන ක්‍රමවේදය තමයි ඒවෙන් අයින් වෙන්න අවශ්‍ය කරන ක්‍රමවේදය තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඉතින් මේවා එකක්වත් ඉබේ පහළ වෙන්නේ නෑ. ඉබේ පහළ වෙන්නේ නෑ. හේතු සකස් කරගන්නේ නැතුව ඇති වෙන්නේ නෑ. හැබැයි දේශනාවේ කියන කාරණා ටික කතා කරන්න මත්තෙන් බලන්න පොතෙන්ට හිත වර්ධනය කරගත්ත කෙනෙකුට පින්නන්නේ ඔතනින් නවතින්නේ නැහැ. තමන් තුළ ඇති වෙන ඒ ඒකාග්‍රතාවය හරියට මෝහක් කරගත්ත ආයුධයක් වගේ. අන්නේ ඒ ආයුධය පාවිච්චි කරන විදිහටමයි අවසාන ධාතාධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒකන් කටින් අදිත්‍යය කියලා දේශනා කරපු දේශනාවෙන් පස්සේ මොකක්ද තියෙන්නේ? දෙවිතින් ඉත අනුපදම්ම සීලවා දර්ශනීය සම්පන්නෝ දර්ශන භූමියට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා කාටද අන්න අර ධ්‍යානය වර්ධනය කරගත්ත කෙනාට ඒ ධ්‍යානය විදර්ශනා කිරීමෙන් ඒ පිහිය භාවිතා කරලා ඒ ආයුධය භාවිතා කරලා ගහපපල දාන්න පුළුවන් කියලා මේ කියන්නේ ආයුධයක් නැත්තම් ගහකපන්න පුළුවන් මොකක් ආයුධයකින් ගහකපන්න පුළුවන් එහෙනම් ධ්‍යානය කියලා කියන්නේ ආයුධය මෝහත් කරගන්න එක. හැබැයි මේකම ප්‍රමේය කියලා අප සඳහන් කරන්නේ නැහැ. උතුම් බුදුන් වහන්සේගේ ධර්මයේ নানা ආකාර ක්‍රම දෙකක් තියෙනවා. ඊටාම අඩුවෙන් සඳහන් කරලා තියෙනවා ත්‍රිපිටකයේහි සුෂ්ඨ දර්ශනාව පිළිබඳව. සමාධිය වර්ධනය කරන්නේ නැතුව සුෂ්ඨ දර්ශනාව කියන වචනේම තියෙනවා කෙනෙක් මූලිකව විදර්ශනාවෙන් නිවන් දකින ආකාරය. හැබැයි ඒ අයත් අවසාන මාර්ග හිත එනකොට ප්‍රතිපදාන මට්ටමට පස්සන ප්‍රථම ධ්‍යාන, දෙති ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියන හිත්වල තමයි කෙනෙක්ගේ මාර්ගෙහි පහළ වෙන්නේ. ඒ මොහොතේ අන්තිම මොහොතේ එවනකත් එකට මාර්ග හිතත් එක්ක එනවා. මොකද සම්මා සමාධිය කියලා කියන්නේ ධ්‍යාන හතර. ඒක නිසා ඒ සම්මා සමාධිය සම්පූර්ණ වෙන වෙලාවේ ධ්‍යානයකට එනවාමයි. ඉතින් කවුරුත් මේ කාලේ සමන්තර කෙලෙස් වලින් අයින් වෙන්න తాවකාලිකව හරි විශාල උත්සාහයක් ගන්න ඕනේ හින්දා හැමෝම නිදහසට කාරණාවක් හොයාගෙන තියෙනවා. ඒ තමයි මම සුෂ්කනේ නේද? කොහොමද කියලා කෙලෙස් එක්කන සුෂ්ක බව පේනවා. විහෙත. ඉතින් ඒකින්ද ඒ සුෂ්ක විදර්ශනාව කියන එක පුළුවන් නම් හරි වටිනවා. නමුත් ඒක එක්තරා වංචක ධර්මයක් කරගන්නේ නැතුව සුෂ්ක උදාසකයෙක් නම් ඔක්කොම අයින් කරලා සුෂ්ක ජීවිතයකට වැටෙනවා. නේද? හොඳ සපවත් ජීවිතයක් ගත කරන ගම කෙලෙස් පාවිච්චි කරගෙන ගමන් කියන මම සුෂ්කනේ කියලා. ඉතින් ඒක හරියන්නේ නැහැ. කොහොම අපි අපි රවට්ටගෙන හරියන්නේ නැහැ. ඒකෙන් මෙන්න මෙවැනි தත්ත්වයකට තමන්ගේ සමාධිය වර්ධනය කරගෙන ඒ සමාධිය විදර්ශනාවට හරවා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක දැනගෙන කරන්න ඕනේ. මම මේ කරන හැම කටයුත්තක්ම මගේ නිවන සඳහා හේතු වෙනවා කියලා ඔන්න ඔය විදිහට දක්ෂ වෙන්න ඕනේ නැත්නම් අන්න ඒ දක්ෂ වීම සඳහා අපි ළඟ තිබිය යුතු ගුණ 14 කළ යුතු දේවල් 14කුත් නොකළ යුතු දේවල් එකකුත් බුදුරජාණන් වහන්සේ නිවන් දැකීම සඳහා කළ යුතු කාරණා 14කුත් නොකළ යුතු දේවල් එකකුත් දේශනා කරා එහෙනම් මේ නොකළ යුතු එක කොහොම ඇද්ද නේද අර 14ේම එකතුවක් වෙන්න ඕනේ නේද එහෙනම් ඒක විතරක් දැනගත්තත් බලන්න නම් අපි හැමදාම මේ දේශනා කරන දේශනාවේ නිවන් දැකීම සඳහා නොකළ යුතු දේ කියලා එකක් දේශනා කරලා තියෙනවා. දැන් කැමති දෙයක දැනගන්න. ඔව් ඒක අන්තිමට. කළ යුතු දේවල් ටික කතා කරලා කළ යුතු දේවල් ටික කතා කරලා නොකළ යුතු දේ කියලා කියන එකක් දැනගන්න අපි ඒක 14න් පස්සේ කළ යුතු දේ එහෙනම් අපි කලින්ම කතා කරේ අත්ත් කුසලය ගැන. කුමක්ද නේද අපි කළ යුතු දේ පිළිබඳ කළ යුතු දේහි දක්ෂ වෙන්න ඕන කියලා සඳහන් කරා. ඉතින් කෙනෙක්ගේ ඒ දක්ෂතාවය ගැන කතා කරලා බුදුරජාණන් වහන්සේ ඊපස්සේ මේ කළ යුතු දේවල් අර්ථ කුසලයේ දක්ෂයා විසින් කළ යුතු පළවෙනි ගුණාංගය විදිහට දේශනා කරේ මොකක්ද? සක්කෝ සක්කෝ දක්ෂතාවය සත්‍යතාවය හැකියාව පිළිදෙල කියන අදහස් තියෙන සක්කෝ කියන ගුණය. මේ ගුණය පින්වත්නි අපේ ජීවිතයට මහා පුදුමාකාර වෙනසක් ඇති කරන ගුණයක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් මම මෙන්න මෙහෙම කියනවා මේ ගුණ 14 පිළිබඳ මේ දේශනා කරන මගේ පෞද්ගලික හැඟීමක් කියන්නයි මම යන්නේ. ඒක පෞද්ගලික හැඟීමක්. ඒක පොතපතක තියෙන එකක් නෙවෙයි. නමුත් මේ ටික මට දැනෙන්න හැටි මම මෙන්න මෙහෙම කියනවා. ඉතින්වත් අපි හැමදාම ජීවිත ගත කරනකොට අපි අපේ අත්දැකීමුත් එක්ක මේ අත්ොත් කියන සමහර අයට මේ ඕවා උපන් ගත. ඕවා හරියට බෑ කියලා. ගොඩාක් වැඩි කරන එක මෙහෙම කියනවත් නැද්ද? කාගෙන හරි උපන් ගති කියනවා නම් අන්නේ උපන් ගති එකක් අයින් කරන්න අමාරු නේද? උපන් ගති කියලා කියන්නේ වෙන මොනවත් නෙවෙයි සංසාරයේ වැඩියෙන්ම වෙච්ච වැරදි වැඩියෙන්ම කරගත්ත අපසල් ප්‍රබලව මේ ජීවිතේදී නැගෙනවා ඒව තමයි අමාරුම අයින් කරන්න කෙනෙක්ගේ කෙනෙක් ඒව තමයි අයින් කරන්න අමාරුම එතකොට අපිට තේරුම් ගන්න අමාරු ඒවමයි එන්න ඒ වගේ කාරණා හතරක් තමයි මේ සූත්‍ර ධර්මයේ තියෙන්නේ කියලා මට පෞද්ගලික හැඟීමක් තියෙනවා මම ඒක පොඩ්ඩක් ගවේෂණය කරලා බලලා තියෙනවා. ඔය කියන කරුණා හතරේ අනුපාඩුකම් කියන අය ළඟ උපන් දවසේ ඉඳලමත් ඒ අනුපාඩු තියෙනවා. ඒ වගේම නරකත්නුත් ඒ වගේ අනුපාඩු තියෙනවා අපි දැකලා තියෙනවා. ඒ අනුපාඩුවම ඒ අනිකන්ට නිවන් දකින්න බැරි වෙන විදිහට පාරාවලක් වගේ වැහිලා තියෙනවා මට පිළිලා තියෙනවා. ඉතින් එහෙම හින්දා මේ අත ඒ මට දැනෙච්ච එක මේ අයට දැනෙනවද කියලා බලන්න මේ පළවෙනි කාරණාවේ ඉඳලම දුවසන බලන්න. සක්කෝ කියලා කියන්නේ සක්්‍යතාවය, හැකියාව. සකසුරුකම කියලා ප්‍රත්‍යක්ෂ කියන්න පුළුවන්. හොඳයි. උදාහරණ වලින්මයි පැහැදිලි කරගන්න වෙන්නේ. සමහර අය පළවෙනියෙන් වැඩක් කරන්න ගියාම සමහර අය පුදුම දක්ෂයි ඒ වැඩේ ලස්සනට පිළිවෙලට කරන්නේ පුදුම විදිහට අත්දැකලා. සමහර අය වැඩ කරලා ගියාම කොහොමද? අපි කියනවා ඒක පටලවා ගන්නවා. ඔක්කොම පටලවා ගන්නවා. නේද? ඒකට කියනවා මේ අයගේ මේ අය ඒකට භාවිත කරන වචනයක් තියෙනවා. ඒකම ඒකම මම කිව්වොත් මේ අය ලේසි. ඒකට කියන්නේ මොකද? අනාගමනවා කියන්නේ. හරිද? මම අහනවා මෙහෙමයි. දැන් අපේ දරුවෝ ඉන්නවා ගෙවල් වල. සමහර අය ඉක්මනට ඉක්මනට ඉක්මනට තමන්ගේ වැඩ ටික කරගන්නවා කුංචි කාලේ. ඒකට මුළු ජීවිතේම ලක්ෂණය තියෙනවද නැද්ද? ඒකට ක්‍රීඩාත් කරනවා, ඒකට ඉගෙනත් ගන්නවා, ඒකට හැමදේම හදින් කරනවා. සමහර අය ඉන්න පොඩි කාලෙක මැටි ගුලි වගේ. නේද? පැටිච්ච තැන වැටිලා මට බෑ කියලා මොකෝ කරගන්න බෑ මොන හරි වැඩක් කිව්වත් බෑ කියන අය නේද? ඒකයි වෘත්තිලක් එහෙමද නැද්ද? අන්න ඒකයි මං කියන්නේ මේ ගුණාංගය අර එකක් කියලා. බලන්න. අපි එක තැනකට හිත ගන්න නේද ඕන කරන්නේ විහාර මට්ටමකට එන්න නම් පිළියමවත් තියාගන්න නම් හැම වෙලෙම පුංචි දෙයකට පවා විසිරීලා යන මේ හිත ක්‍රමානුකූලව හැම පැත්තකින්ම ආවරණය කරගෙන කිසිම කෙලෙස් කර්මයක් ඇතුළට එන්නට නොදී මේ ශරීරයෙන් ලැබෙන පීඩාව පවා දැනෙන දැනෙන්නේ නැති තත්ත්වයකට කුසලයක් වර්ධනය කරන්න කොච්චර දක්ෂතාවයක් තියෙනවද? එක එක එක එක උපක්‍රම වලින් නිදිමත විදිහට බවානුගත වෙන ආකාරයට නේද? කුංචි කුංචි උපක්ලේශ විදිහට ආලෝක විදිහට වෙලාවකට බුදු පිළිම වහන්සේලා වගේ වෙලාවකට එක එක එක එක විදිහට භාවනාවේදී බාධා වමින් ඇති වෙන සමහර දේවල් ඒ විතරක් නෙවෙයි. තවත් නොයේකු දේවල් හින්දා හරියට මේ හිත එක කුසල අරමුණකට එන්න බැරි වෙනවා. එලිපෙන්න පටන් ගන්නවා වෙලාවක භාවනා කරන කෙනෙකුට නේද මේ මාර්ගය වැරදි කියලා හිතෙන්න පටන් ගන්නවා. නේද මම ලොකු තැනකට ආවා කියලා හිතෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි තව තවත් මුලාව වැටෙන දේවල් තියෙනවා. ඉතින් ඒව හින්දා එකක් තියෙනවා. කායික වේදනා, බාහිර ශබ්ද බද්ද මේ හැම එකක්ම අනිත් එක විශේෂයෙන් Taman තුල තියෙන සියුම්ව හිතට ඇති වෙන රාග දේශ මොහ මේ වගේ දේවල් වුණා අර එක කුසල අරමුණක හිත රඳව ගන්න කවුරු හරි කෙනෙක් දක්ෂ නම් ඒක මහා පුදුම දක්ෂකමක් වෙන්න ඕනේ. ඇයි කුලගේ යන කොළරොඩු වගේ ඊට වැඩි වේගයකින් මේ හිත කෙලෙස් කුලගේ යනවා. ඒ කෙලෙස් කුලගේ යන හිත අරගෙන එක අරමුණක රඳවා තබන්න මොන තරම් දක්ෂ වෙන්න ඕනද? දැන් gedara කියලා හිතන්න. ජෙදරට පින්වත්නි බලු ටික යම් කිසි ගෘහණියක් එක පිළිවෙලකට තියලා තියෙනවා. දැන් ජෙදර ඉන්නේ පස් වෙනයි කියන්නේ මේ පස් වෙනාටින් තමයි මේ බලු ටික එක එක තැනකට යන්නේ. එහෙම නැතුව සීනි බෝරුනේ තනියම ඇවිදිනවද? නැහැ. ගිනි පෙට්ටිය තනියම ඇවිදිනවද? නැහැ. ඒවා තිබ්බතන තියෙනවා කවුරු හරි හාරමහාර කරොත් විතරයි. දැන් හිතේ තියෙන හැඟීම් කියන්නේ ඒවා තනියම ඇවිදිනවා. නේද? අර ඉවර ඉන්න පස් දෙනා විතරක් වෙනස් කරන අර බඩු ටික පිළිවෙලට තියාගන්න බැරි කෙනෙකුට නැත්නම් කන්‍යම් ඉන්න කෙනෙක් නම් තමන්ගේ කාමරය පිළිවෙලට තියාගන්න බැරි කෙනෙකුට කන්‍යම ඇවිදින සිතුවිලි තියෙන මේ හිත පිළිවෙලකට තියාගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉස්සෙල්ලා දක්ෂ වෙන්න ඕන මොකේද? ක්‍රියාවට නේද? කම්මේ කියන්නේ ක්‍රියාව පාලනය කරගන්නටද අමාරු වචනය පාලනය කරගන්නටද අමාරු හිත පාලනය කරගන්නටද අමාරු ඔව් නේද එහෙනම් ක්‍රියාවට හිතට වැඩිය වචනයට වැඩිය අමාරුයි හිත පාලනය කරගන්න ක්‍රියාව පාලනය කරනවට වැඩිය අමාරුයි වචනය පාලනය ඒ ඉක්මනට පිට වෙනවා නේද ක්‍රියාව පාලනය කරගන්න බැරි කෙනෙකුට කවදාකවත් වචනය පාලනය කරගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්ද? වචනය පාලනය කරන්න බැරි කෙනෙකුට කවදාකවත් සිත සිතුවිල්ල පාලනය කරන්න පුළුවන් වෙයි කියලා කියන්න පුළුවන්ද? එහෙනම් තමන්ගේ ඇඳුම සකසුවම තියාගන්න බැරි කෙනෙකුට තමන්ගේ හිත සකසුවම තියාගන්න බැරි කෙනෙකුට නේද පිළිවෙලකට තියාගන්න තමන් වාසය කරන ස්ථානය පිළිවෙලකට තියාගන්න බැරි කෙනෙකුට තමා අතල ඉන්න අකල්වැසියෙක් එක්ක පිළිවෙලකට ආශ්‍රය කරන්න පුළුවන්කම නැති කෙනෙකුට. සකසිරුවම වැඩ කරන්න පුළුවන්කමක් නැති කෙනෙකුට අවදාහකත් මේ හිත අදාළ තැනට ගන්න පුළුවන් වෙන්නේ. ඊට වැඩිය ලොකු වැඩක් ඒක. ඉතින් අන්න ඒක තමයි පළවෙනි දේ. ස්වාමීන් වහන්සේලාට දේශනා කරලා සීවරය සකස් කරගන්න. සබ්‍රහ්මචාරයන් වහන්සේලාත් එක්ක සමගියෙන් කටයුතු කරගන්න, පාත්‍රා සකස් කරගන්න ආදීෙහි මූලික වශයෙන් දක්ෂ වෙන්න ඕනේ. ගිහියන්ට තමන්ගේ සියලු කටයුතු වලදී දක්ෂයෙක් වෙන්න ඕනේ. ඉතින් තව උදාහරණයක් කියන්න ඕනේ මේක වැදගත්ම කාරණාවක් ඉඳලා. අපි ලබන අධ්‍යයනවත් එක්කම මම මේක පැහැදිලි කරන්නම්. සමහර අය පිටවත්නි දානය සකස් කරනවා ස්වාමීන් වහන්සේලා දෙදෙක්ට වඩම්මගෙන දානය දෙන්නේ. වඩම්මඥාන්ට එන විදිහෙන්ම කියන්න පුළුවන් උපම ගතිය කොහොමද කියලා. නේද? ආරම්භය ඉස්සරහට ගන්න අපි කියන්න ඕනේ. ඒකට සුවාය වෙනවට අපි දෙන්න ඕනේ. 12න් ඉස්සෙල්ලා වලදලා ඉවරෙන් වුණා කියදී එන්නේ හුඟක් වෙලාවට මහා වේගෙන් වාහනයකට අරගෙන මහා කඩිමුඩියේ එන්නේ 11යි 20ට විතර. නේද? ඉතින් මේවා ටිකක් දැනගත්තට කමක් නැහැ. ඊළඟට ඔන්න ස්වාමීන් වහන්සේලා වැඩමගෙන යනවා. කෑ ගහනවා මම නම් අර පාවට ගේන්නෝ කියලා කෑ ගහනවා. බීරම නැතු කියලා කෑ ගහනවා. පාව කොහොම බහුල ගන්න දෙකට වෙනවා කියලා කෑ ගහනවා. නේද? මේක මහා ගාල දෝත්‍යයක්. අර රෑන්දනේ ගේන්න කියලා කෑ ගහන ඈතින් එනවා තැඹුලි කැපුවා ගුරු කියලා. ඉතින් මෙහෙම මේක මහා ගාල දෝත්‍යයක්. ඉතින් ඔන්න අර නිර්වැන්දන ඇඟට අල්ලලා බෙදා ගන්නට බැහැ බුද්ධ පූජාවක් සකස් කරලත් නැහැ. ඉතින් අපිට පේනවා හොඳට සක්කෝ ගුණය කොහොමද කියලා. නේද? අපි නිකන් හරි යමින් යමින් හරි වටපිටේ බැලුවොත් ධර්මණුවත් ඒ වගේමයි. නේද? කාමරයක් දැක්කොත් කාමරයත් ඒ වගේමයි. කට්ටියගේ ඇඟෙන් පැලමුණොත් ඒ වගේමයි. නේද? හිත පිරලා තියෙන විදිහත් ඒ විදිහමයි. ඉතින් ඔය ඔක්කොම ඊළඟට බලන්න සමහර තැන් තියෙනවා පිළිබඳ සුස්නින් භූතයි. ගානකට වඩම්මන් යනකොට කලින් ඇවිල්ලා පන්සලේ පොඩ්ඩක් වන්දනා කරලා අපිවත් ගෞරවයෙන් වඩම්මගෙන ගිහිල්ලා ඔන්න යනකොටම ඒ ඒ අය ඒ ඒ දේවල් බාර අරගෙන බොහෝම පිළිවෙලට බුද්ධ පූජාවක් තැන්පත් කරලා වෑංජන වෙන වෙනම තැන්පත් කරලා හැම එකක්ම ලෑස්ති කරලා උන් වතුර කියන එකට ගහලා ඇල් වතුර කියලා එක පෝච්චියක ගහලා, පැමිණි වතුර කියලා තවත් එකක් ගහලා. නේද? අන්න බලන්න. ඉතින් ඒ වගේ අය තරහ යන්නේ අර දාන දෙන ගමන් මොකද වෙන්නේ? අර කට්ටිය තරහ යනවා හරියට. කොහොමද දෙන්නේ නැහැ කියලා. ඉතින් මෛත්‍රිය වැඩේ නැහැ. නේද? ඉතින් මොන කල්පනා කරන්න ඕනේ? ඔන්න ඔය වගේ ජීවිතයේ සකසුරුවම සකස් කරගන්න එක ප්‍රබලව අපි ළඟ තියෙන කාරණාවක්. ඒකේ ප්‍රදර්ශනanse සත්‍යෝ කියලා දේශනා කරා. ඒකක් නෙවෙයි තවත් මම මෙන්න මෙහෙම අය දැකලා තියෙනවා. සමහර අය පිටපත් හැම වෙලේම කේන්ද්‍රී ගන්නවා. මොකක් කියලා දන්නවද? වැඩ වැඩ වැඩ මට ඉවරක් නෑ වැඩ. කතා කරලා කතා කරලා දැන් මේ වැඩ පිට ඉවර කරන්න මට භාවනා කරගන්න වෙලාවක් නෑ මොකක්වත් නෑ. ඉතින් කියන්නේම වැඩ. බලපුවාම ඇත්තටම වැඩ. හරිද? ඇත්තටම වැඩ හරියට වැඩ. හරිද? නිකන් ඉන්න ගාවක් නෑ. දැන් මම කලින්ම කිව්ව බණ පටන් ගන්න ඉස්සෙල්ලා මේ අයට මොකක්ද කිව්වේ? විමසන්ද කියලා. නේද? හැබැයි දැන් ඔක්කොමලා විමසන විදිහක් තියෙනවා මම දන්නවා. ඒක කියලා දෙන්න ඕන කලින්ම. අපූර්ව බණ ටික අනිත් අයට නේද අද නම් හාමුදුරුවෝ මේ කිව්ව බණ අපූර්වී කට්ටියට හොඳට වැදුනා. කාට නැතුවද? මට නැතුව. අන්න ඒ සිතුවිල්ල අයින් කරලා තමන්ගේ පැත්තට මේක හරවගන්න. හරවගෙන මේ වෙලාවෙම තමයි මේ උතුම් බුදු පියාණන් වහන්සේ නිවන් දකින්න අවශ්‍ය කරන මූලික සකස් කර ගැනීමක් දේශනා කරපු අවස්ථාවක්. මම කීටි හිතේ සමහර අය කියන හැම වෙලේම මට හරියට වැඩ. ඉවරක් නැති වැඩ තියෙනවා. බලපෑම එයා හරියට වැඩ තමයි. නේද? බන තමයි මේ කියන්නේ. ජීවිතය සකස් කරගන්න ඕන හින්දා. මම පුංචි උදාහරණයක් අරගන්නම්. මොකද මෙන්න මෙහෙම. ඔන්න අපේ මෞතුමියක් කියලා හිතන්නකො. සමහර අය ඉන්නවා පින්නන උදේ නැගිටිනවා. ටිකක් අමාරුවෙන්. ටිකක් දවල්ලා නැගිටලා ඉමේතරේ ගිහිල්ලා කුස්තියෙන් ටිකක් වෙලා ඉඳ ගන්නවා. ඉතින් මොන වැඩ ගොඩක් කියන කෙනා ගැන මම කියන්නේ. ඒකම මොකද කරන්නේ? හිමින් ගිහිල්ලා මූණ හොදගෙන එනවා. මූණ හොදගෙන ඇවිල්ලා කේතරේට වතුර එකක් ලුකේ තියෙනවා. කියලා ආයතනයක් අර පුරුදු ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා ඔන්න තේ ටික හදනවා. තේ ටික හදලා ළමයින්ට කතා කරනවා. ළමයින්ට කතා කරලා ගිහිල්ලා මේ ළමයින්ට තේ ටික දීලා දැන් හාල් ටික ගන්න ගන්නවා. හාල් ගන්න ගන්නකොට අර ලිප නිමිලා. ඉතින් ආය ආයපත්තු කරන ඔන්න ඔය ක්‍රමයේ තමයි සමහර අය වැඩ. සමහර අය ඉන්නවා දෙන්නේ නැගිට ගමන් එක අම්ම කෙනෙක් ඉන්නවා නැගිට ගමන් කටහඬ කරලා විල්පත්තු කරනවා. ඉරිපත්තු කරලා මොන හොදගෙන එනකොට අර වතුරට පැහැෙනවා. දැන් ඒක හදලා ළමයින්ට කතා කරනකොට අර පැහැච්ච වතුරේක ගන්නකොට වතුර මුට්ටිය ආයෙ ලිපෙන් තියලා ගෙන්දර ටික ඇතුලට දාලා ආයෙ ලිප සකස් කරලා දැන් ඒ හදලා ආයෙ ටික ගන්නකොට අර වතුර මුට්ටිය පැහැෙනවා. දැන් ඒක දානවා අර අන්න ඒ විදිහට එකලර වැඩ ගොඩක් සමහර අය හැම පැත්තකින්ම ආවරණය කරගෙන කරගන්නවා. එයා එක පැත්තක් මේ පැත්තෙන් කරනකොට තවලක් අනිත් පැත්තෙන් කරන තවලක් වැඩ බොහෝමයක් ඉක්මනට ඉක්මනට ඉක්මනට කරගන්නවා. ඒ ශරීර දැක්කමත් වෙනත් නේ හරි කම්මැලිකම් නැහැ කෙනෙකුට. එයාලව දැක්කම ප්‍රසාදයක් උපදිනවා. මල් පිටිල වගේ. හරියට රබර් බෝල වගේ. පලාපණෙන් ගැටියක් කියන හැමදේම. කාර්යක්ෂමයි. නේද? එහෙම නැති අය මැටි ගුලි වගේ. මැටි ගුලියේ තියෙන ස්වභාවය මොකද්ද? තිබ්බතන තිබ්බා. එයාලට කෙලෙස් අයින් කරන්න හරි අමාරුයි. ඉතින් ඒ විදිහට හැම පැත්තක්ම ආවරණය කරගන්නද හැම පැත්තකින්ම සකසිරුවම වැඩ කරන්න පුළුවන් කෙනෙකුට තමයි මේ හැම තැනම විසිරෙන මේ හිත කවදා හරි එකතෙන් කරගන්න පුළුවන් වෙන්නේ ඇයි ක්‍රියාව බැරි තැනකට වචනය බැ වචනය බැරි තැනකට සිතුවිලි පාලනයක් බැ එහෙනම් තමන්ගේ තියෙන වැඩ ටික සැලසුම් කරගෙන වේගෙන් වේගෙන් වේගෙන් මේ වැඩ ටික කරලා ක්‍රමානුකූලව දක්ෂව ඉතා දක්ෂව එකවර වැඩ දෙක තුනක් කරලා ඉක්මනට ඉවර කරගන්න පුළුවන්කම හුඟා අපේ සිංහල කුලකාන්තාව කියන කෙනා ඉස්සර එහෙමයි කුඹුරේ වැඩ නේද ඈ ගමේ වැඩ පොදු වැඩ ගෙදරක් වැඩ ඒ හැම එකම කරා නමුත් අද නැමෙන්නවත් නැමෙන්නවත් අමාරු තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම අද අද ගොඩාක් වැඩ කරන්න පුළුවන්. ඇයි? වෙනකට වැඩිය වේගයෙන් වැඩ කරන උපකරණ ටික ඉස්සර ඔයගොල්ලෝ පොල් ගාපුවාට දැන් ඒවා ඕනේ නැහැ. ඉස්සර මිනිස් කාලේ අමරපුවාට දැන් ඒවා ඕනේ නැහැ. තව ගොඩක් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඉස්සරහ යන ඔක්කොම කරනවා නිවන් දැක්කා. දැන් මෙච්චර උපකරණ මෙච්චර වේගෙන් වැඩ කරන්න පුළුවන් උපකරණ තිබුණා නිවන් දකින්න ඕන නැත. එපමණ නෙවෙයි ගුණයක් වර්ධනය කරගන්නයි නැත. ඇයි ඔක්කොම පතලවාගෙන කටයුතු කරන ස්වභාවය. ඉතින් ඒ විතරක් නෙවෙයි බලන්න. සමහර අය පින්නත් මේ ජීවිතය ගත කරනකොට ඔන්න ඊළඟට වචන. වචනය ගැන පොඩ්ඩක් හිතන්න. වචන පාවිච්චි කරන දක්ෂ නැහැ. කියවිතන කියන්න ඕනේ තල නැහැ. කිය නිකම්ම පිට වෙනවා. එකම පුතේලා අන්තිමට පස්ත වෙනවා. ගොබ්බේ හුඟකාත්තක ළමින් ඕනකටදී ළමින් වාසය කරලා ඉක්මනටම කරනවා. මේ ගන්දුර හතුරු ගොඩක්. රට පිටේ. ඒ කියන්නේ ජීතර ජීවිතයත් එහෙමයි. සෞර ජීවිතයත් එහෙමයි. හැම පැත්තකින්ම ඒ අය අසාර්ථකයි. ඒ ලක්ෂණය මං කිව්ව උපතින්ම වාගේ ආපදයක් කියලා මම කියන්නේ. එවැනි ලක්ෂණ තියෙන අය අවසාන වශයෙන් මම මෙහෙම කියන්නේ තමන්ගේ කාර්යාලයේ හෝ ගමේ හෝ නැත්නම් බාහිරව අපිට හම්බෙච්ච කෙනෙක්ගේ පිළිවෙලක් නැහැ කියලා අපිට දැනුනොත් එයාගේ වැඩවල ගෙදර ගිහින් වැඩවලට ඒ විදිහම නේද හැමතැනම ඒ වගේ ඉතින් ඒක හින්දා අපි දැනගන්න ඕන අන්න ඒ වගේ දක්ෂතාවය සකස් කරගන්න දක්ෂතාවය සකස් කරගන්න දැනගන්න ඕනේ අන්න ඒකට කියනවා සක්කෝ ගුණයෙන් යුක්ත විය යුතුයි. එවැනි කෙනා කවදාහරි තමන්ගේ හිත කිසිම විදියකින් පිටට ගන්න දෙන්නේ නැතුව අවශ්‍ය ක්‍රමවේදයට සකස් කරගන්න පිළිවෙත් ඒ හිත විසිර යාමදී ඒක ලේසි පාසු වැඩක් නෙවෙයි ඒක අමාරුම වැඩේ. ඒක කරගන්න නම් තමන් බොහෝම හැම පැත්තකින්ම ගැළවිලා හැම පැත්තකින්ම ආවරණය වෙනා ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. අන ඒ වගේ අය අනවශ්‍ය විදිහට කාමචන්ද දාගන්නේ නැහැ අපිට. අනවශ්‍ය විදිහේ දේවල් ජීවිතේට එකතු කරගන්නේ නැහැ. ඒකට දක්ෂ වෙනවා. මගහැරලා යන උත්සාහයෙන් මගහැරලා යන දක්ෂ වෙනවා. අල්ලාගත් උත්සාහයෙන් අල්ලා ගන්න දක්ෂ වෙනවා. රිංගායන උත්සාහයෙන් රිංගායන දක්ෂ වෙනවා. ගැලවෙන්න ඕන තැනින් ගැලවෙන්න දක්ෂ වෙනවා. නපුරු සත්තුන්ගෙන් නපුරු මිනිසුන්ගෙන් වැරදි ආශ්‍රයෙන් අයින් වෙන්න දර්ශ වෙනවා. ඒවා තරහ කරගෙන නෙවෙයි. නේද? අපේ මිනිස්සු උගාක් අය කෙනෙක්ගෙන් අයින් වෙන්න ඕන නම් කොහොමද අයින් වෙන්නේ? තරහ කරගෙන. දර්ශයා කෙනෙක්ගෙන් අයින් වෙනකොට පින්නන්නේ අයින් වෙච්ච කෙනා දන්නේ නැහැ අයින් වුණා කියලා. තේරෙනවද? ආත්මයේ දක්ෂකමක් හැම වෙලෙම ඉතාම ප්‍රමාණිකව තමන්ව නිවන් පැත්තට අරගෙන යන්න තමන්ගේ හිත දක්ෂ වෙන්න ඕනේ. ඒක ඒ සඳහායි අර මූලික ගුණාංග තියෙන්න ඕනේ. මේ වැඩක්වත් හරියට කරගන්න බැරි හැම එකක්ම පටලවා ගන්න නැත්නම් කවර මනුස්සයද නේද? ගෙදරක පිළිවෙලක් නැත්නම් හරියට තරහ යනවද නැද්ද? හරියට තරහ යනවා. ඉතින් කොහොමද මෛත්‍රිය වැඩන්නේ? මම දැකලා තියෙනවා සමහර ගෘහණියෝ නිවසල එන්නලා තියෙනවා එන්නලා තියෙනවා පොඩි ලයිස්තුවක්. පොලයක් එන්නලා තියෙනවා තමන්ගේ මුල්තැන්ගේ මොනවද? අඩුපාඩුවක් දැකගම ලියනවා. ලියලා එකවර තමයි බැලුම් ටික වෙන්නේ. සමහර අය කොහොමද? ඔන්න මම සීල් නැහැ. ඉතින් ඔන්න යවම තමන් ගෙදර ඉන්න කිරිම දරුවා යන ගිහින් සීල් කියන්නේ කියලා. සීල් කියනකොට ඒකල නැහැ. ආ ඒක අර ළමයාට කඩේ ගිහිල්ලා ඉතරක් නැහැ. නේද? ඉතින් ඒ විදිහට චුට්ට චුට්ට කිසිම පිළිවෙලක් නැතුව මුළු ජීවිතේම අරන් යන අයට භාවනාවක් වඩන්න වෙලාවකුත් නැහැ. හිතේ නිෂ්කලංක භාවයක් ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. ඒ ඒ ඒකාග්‍රතාවයෙන් එන්නත් බැහැ. ඉතින් තවත් මම හිතන්නේ ගැන කිය යුතු නැහැ කියලා සත්‍යෝ කියන ගුණය අපේ ජීවිතේ හොඳට අපි වර්ධනා කරගන්න ඕන වර්ධනය කරගන්න ඕනේ. ඒ ලක්ෂණය නැත්තම් මොකද කරන්න ඕන? ඔව්. දැන් කෙනෙක් හිතයි අනේ මට නම් තියෙනවා හැබැයි ඔය හාමුදුරුවෝ කියපේ ඔක්කොම. හැබැයි ඉතින් නැවතලා බෑ. කියනවා වෙන්න පුළුවන්. අපි සංකාර ජීවිතේ අරගෙන ආපු බොහෝ දේවල් මේ කියන දේවල් එක්ක ගැලපෙන්න පුළුවන්. හැබැයි ගැලපුණා කියලා මම අද මේ වෙනකොට මගේ සත්‍යතාවය වර්ධනය කරගන්න හැම මොහොතකම ආමත් උත්සාහ කරනවා දැනුත් උත්සාහ කරනවා මේ මොහොතේ අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා ඒක හින්දා හැමෝම කොයි වෙලාවකවත් මේ දේශනා කරන මම මේ ශ්‍රවණය කරන හැමෝම මම පරිපූර්ණයි මට මේවා තියෙනවා මම හොඳයි කියලා නියම විග්‍රහයකට ආවට කමක් නෑ හැබැයි පරිපූර්ණයි කියලා දැන් එන්නේ නැතුව මට මම මෙච්චරක් දක්ෂ නම් තව බොහෝමයක් මම කරන්න ඕනේ. දැන් සමහර අය පින්වත්නි සමහර අපි හිතමු දේශපාලන කියලාම සමහර වෙලාවට සමහර අය කිසිම පදනමක් නැතුව එක්තරා දේශපාලන පක්ෂයකට පුදුම කැමැත්තක් තියෙනවා. දේශපාලන පක්ෂයේ අය මොන වැරදි වැඩේ කරත් එයා කතා කරන්නට හොඳ. ඒක හොඳමයි කියන්නේ. ඒ වගේම අර අකමැති කට්ටිය මොන හොඳ වැඩේ කරා ඒක දකින්නේ නරක විදියට. අන්න ඇදගතිය. ඉතින් අන්න ඒ ඇදගතියෙන් අයින් වෙන්න ඕනේ. ඒ වගේම තමයි Taman කැමති දේට පාවන පක්ෂයේ අය මොන හොඳ වැඩේ මොන හොඳ වැඩේ කරත් ඒක වැඩියෙන් හොඳ වෙලා තේනවා. මොන නරක වැඩේ කරත් ඒක නරක ඒක හොඳ විදියටම තේනවා. ඉතින් මෙන්න මේ වගේ කැමැත්තට ඒ වගේ වෙනවා ඒ වගේම අකමැත්තට ඒක වෙනවා. ඊළඟට බයකට ඒක වෙනවා මොඩකටත් ඒක අඩගතිය ඇති වෙනවා. ඒක තේරෙනවද? අන්න එහෙම නැතුව. දැන් අපි හිතමු දඬුවමක් දෙන්න යනවා කියලා. කවුරු හරි ඉන්නවා දඬුවම් දෙන්න පුළුවන් කෙනෙක්. දඬුවමක් දෙන්න ගියාම හුඟක් අය මොකද කරන්නේ? තමන්ගේ කැමැති අයට අඩු වෙනවා. අකමැති අයට වැඩි ආ අදගතිය. ක්‍රියාවෙහි අදගතිය එකයි. පෑදද්දෙන් යනවා කියලා තමයි. පෑදද්දෙන් ගියාම කැමැති අයට හොඳ ඒවා අකමැති අයට නරක ඒවා. අන්න එහෙම ක්‍රියාව ගත්තොත් කරන කියන හැම දෙයක්ම කරන දේවල් හැම එකක්ම ගත්තොත් ඔන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් කැමැති අයට අකමැති අයට හෝ කෙනෙකුට බය හින්දා හෝ මූලිකම හින්දා හෝ එක පැත්තකට නැමෙනවා නම් ඇද වෙනවා නම් අන්න ඒක ඍජුභාව නෙවෙයි ක්‍රියාවෙන් ඊළඟට වචන බලන්න මොනවා හරි කතා කරන්න ගියාම තමන්ගේ කැමැතියට පුදුම ආදරේ ඒකට කියන්නේ මොන වැරද්ද කරා අනේ කියලා උඩට ගලවලා කතා හැබැයි අකමැතියදී අර කියන්නේ ඔස්තලගේ මැස්තයන්ට බෑ කියලා කියනවා වගේ පොඩි වැරද්දක් ඇති අකමැතියට අකමැති අයට පොඩි වැරද්දක් ඇති විශාල දෝෂාරෝපණ කරනවා. ඉතින් වචනේ ඍජුභාවය කියන්නේ ඒක නෙමෙයි. වචනේ ඍජුභාවය කියලා කියන්නේ මොකක්ද? හැම මොහොතකම එයා හරිදේ හරි විදිහට ක්‍රියාත්මක කරනවා. හරිදේ හරි විදිහට කතා කරනවා. කිසිම තැනක ඇද නැහැ. කෙලින් වැඩ කටයුතු කරනවා. ඒ කියන්නේ කලවලදී නිවැරදි දේ කලවලදී කරනවා. ඡන්ද දේශ බය මොහ කියන සතරගතියට වහල් වෙන්නේ නැතුව. අන්න ඒන්න ඒ විදිහේ ජීවිතයක් ඇති කරගන්න ඕන. ඊළඟට තුන්වෙනි මෛත්‍රී වඩන්නේ විතරක් නෙවෙයි නිවන් දකින්නේ විදිහට විශේෂයෙන්ම ඒකනසෝ ඔන්නේ තියෙන කැමැත්ත අකමැත්ත දුරු කර ගන්නම ඕනේ. විශේෂයෙන් හිතෙන්වත් හිතෙන්වත් ඇදලා ජීවත් වෙන්නේ නැහැ. එයා ඍජු ස්ථිතිවිලි වල ඉන්නවා. ඒකයි අර කලින් කිව්වේ. මොකද්ද? කවදා හරි ඍජුව තමන්ගේ අද තමන්ව තේරුම් ගන්න තමන්ට පුළුවන් වෙන්නේ කවදා හරි කෙනෙක් ඍජු කොහොමද නැද්ද? තමන්ට තමන් වංචා කර ගැනීම කියලා කියන්නේ. උගාකයි ඉන්නවා ඇද තමන්ට ඇදල. මොකද්ද මේ ඇදේ? මට ඉතින් මේ වැරදි කරන්න වෙලා තියෙනවා නේ. නේද? සමහර භාර්යාවරු වැරදි කරනවා. ඒ පුරුෂයා මොකද කරන්නේ? එයාට පුළුවන් නම් එයා කරපු හින්දා මම කරනවා. සමහර පුරුෂයෝ වැරදි කරොත් භාර්යාවරු එයා කරපු හින්දා මම කරනවා. ඒ විදිහට පොඩි කාලේ නම් පුරුදු වෙලා තියෙනවා මේ යාළුවෙක් වැරදි කරොත් පන්ති එයාට පුළුවන් නම් මට මොකද බැහැ. ඒ විදිහට සාධාරණීකරණය කරගන්නවා තමන්ම බොරුව. හොරතන. ඒ ඔක්කොම වංශනික ධර්ම. මට බෑ නේද කියලා. ඒ ඔක්කොම තමන්ගේ කෙලින් ගතිය නැතිකම. නිවන් දකින්න යන කෙනා පින්වත්නි පළමුවෙන්ම තමන්ගේ වැරද්ද හොඳටම දකින්න ඕනේ. තමන්ගේ අඩුපාඩුව හොඳටම දකින්න ඕනේ. මම මේ කෙනෙක්ගේ විශ්වනා වියෝ කියලා හොඳටම තේරුම් ගන්න කෙනා තමයි ඒකෙන් පීනන්නේ. ඒක සාධාරණ කරගන්නේ සාධාරණීය කරගන්නේ නැහැ. එහෙම නැත්නම් කවදාකවත් තමන් තමන්ව තේරුම් ගන්න පුළුවන්කම නැහැ. සුභාවතාවට තමන්ගේ වැරද්ද පේන්නෙම නැහැ, දැනෙන්නෙම නැහැ. ඒකට පුරුදුම නැහැ. ඒ තමයි හිතෙහි තියෙන වංචාකාරී ගතිය, විනාශකාරී ගතිය, තේරුමක් නැති ස්වභාවය. ඉතින් ඒවා වර්ධනය කරගන්න කෙනෙක් වඩා ඍජුභාවයකට එන්නේ. එහෙනම් කායිකව යම්කිසි අද අනුව යමක් සිද්ධ වෙන්නේ සිතේ ඇති වෙන සිතිවිල්ල ප්‍රබල වුණාම නේද? ඒක පාලනය කරගන්න ලේසියි. වචනයක් පාලනය කරගන්න ලේසි. හිතෙන්න ඇති වෙන ඇලෙන ගතිය, ගැටෙන ගතිය පාලනය කරන්න හරි අමාරුයි. එහෙනම් හිතෙන්න ඇති වෙන කෙලින් ගතිය, ඍජු ගතිය ඇති කරගන්න නම් ඉස්සෙල්ලා කයිනිකා වචනයෙන් ඍජු කෙනෙක් බවට පත් වෙලා ඉන්න ඕනේ නේද? අන්න බලන්න. ඉතින් කෙනෙක් ඉන්න තැන එකකුයි නැති තැනක පරිවර්තකුයි කතා කරන්නේ නැහැ එහෙමයි කවදාකවත්. ඉන්න තැන එකකුයි ඉන්න තැන එකකුයි නැති තැනක පරිවර්තකුයි කතා කරන්නේ නැහැ. පුළුවන් තරම් තමන්ගේ තියෙන අනුපාඩු සකස් කරගෙන පුළුවන් තරම් තමන්ගේ පැත්ත නිවැරදි කරගන්න හැම වෙලෙම කටයුතු කරන කවුද? මෙන්න මේ ඍජු ගතිය තියෙන අය. ඒකෙන් දැන් ඉතින් අනිත් අය ගැන හොඳට ඉවසන්න ඕනේ. නේද? දැන් ඉතින් කවුරුත් බන ඇහෙනකොට මොකද කරන්නේ? අනිත් අය ගැන එමස අපේ අයගේ පුරුද්දක් තියෙනවා කියන දෙයක ප්‍රතිවිරුද්ධම දේ කරන ගතිය. ඒකන මං කල්පනා කරේ එක ඔය විදිහට කියන්නේ. දැන් ඉතින් අනිත්‍ය ගැන විමසන් දොන්නේ කියලා කිව්වම සමහර විට නෑ මම ඒක කරන්න ඉන්නකො මං ගැන විමසනවා කියලා තරංගෙත් තියෙනවා. නේද? ඒකින්ද තමන් ගැන විමසන විමසන් දොන මේ වෙලාවට මම ඇත්තටම ඇදේට වැඩ කරනවා. මම ඇත්තටම හරියටම ඍජුද? මං හැමදාම සංසාරික දුක්ඛ සංදේය හිත විඳ ඉන්න ඕනේ නෑ. මේවා හරි අමාරුයි. මේ කියන දේවල් අමාරු නැද්ද? ඇත්තටම අමාරුයි. මේ විදිහට ජීවත් වෙන කෙනෙක් අමාරුයි. නිවන් දකින්න අමාරුයි. හැබැයි මේ කියලා දේවල් කරන්න බැයි ගහ. පුළුවන්. එන්න පුරුදු කරගන්න ඕනේ. මේ විදිහට ජීවත් වුණොත් ඉන්නන්නේ ජීවිතේ හරි පහසුයි. ජීවත් වෙන්න හරි පහසුයි. අනිත් පැයට කියයි. මෛත්‍රිය හිතේ වැඩෙනවා. ධ්‍යාන බලයකට ළඟයි. මෙවැනි ජීවිතයක් තමයි ධ්‍යානයකට ළඟ වෙන්නේ. එහෙම නැති කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාවයක් වඩන්න බෑ. උගාකය කියනවා මට මොනවා කරත් සමාධිය නැහැ කියලා. සමාධිය නැති වෙන්න හේතුව ඔන්න ඍජුගතිය නැති එක. ඔන්න සක්කෝ කියන ගුණය නැති එක. ඒකට මේ හිතේ කර්මනකට උස්ස ගන්න බෑ. සකසුවම හැම පැත්තක්ම ආවරණය කරගන්න බෑ. හැම පැත්තෙම ආරක්ෂාවක් නැතුව කුසල හිතක් රැක ගන්න බෑ. ඍජුගතියක් නැතුව කුසල හිතක් රැක ගන්න බෑ. මේ හැම එකක් ගැනම නැවත නැවත විමසලා බලුවොත් මේ වාගේ ජීවිතයේ වටිනා මුතුමැණික් වලට වැඩි වටිනා දේවල් මේ විසින් ධර්මයේ තියෙන්නේ. ඇයි? මේවට මේ මේ මේ ක්‍රමවේද නැතුව මොන උත්සාහය ගත්තත් අපිට දිනු වෙන්නේ නැහැ. ඒ මොකද මම කියන දෙයක් නෙමෙයි මේ උතුම් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළලා දේශනා කරපු කරණයේ මත් කුසලේන යන්තම් සංකම් පදන් අපිට මෙච්චර කියලා එතමින් පල්ලහාට ගලාගෙන ආපු ධර්මයේ තියෙන ප්‍රායෝගික කරුණු ප්‍රායෝගික ජීවිතයක විසුණුහසේ නමක් කියනවා පිළියත්තේ දුනත් ප්‍රායෝගික ජීවිතයක තිබිය යුතු කාරණා තමයි මේ දිගහැරෙන්නේ. ඉතින් ඒකෙන් අපි මේ පිළිබඳව දැනනවා ඉවසන්න. ජීවිතයට එකතු කරගන්න. ඕනෑම තත්ත්වයක් යටතේ තමන්ගේ කුසලයේ වර්ධනය කරගන්න බලන්න ඕනේ. ඒ සඳහා තමයි මේ හැම එකක්ම සකසුරුවමින් සකස් කරගන්න ඕනේ. ඒකින්ද බාහිර බාධා තිබුණා කියලා අතහැර දාන්න පුළුවන් දේවල් නෙවෙයි. බාහිර බාධා තිබුණා කියලා අතහැර දාන්න ගාකයි කියනවා භාවනා කරගන්න මට විද්‍යාවක් නැහැ, වෙලාවක් නැහැ, පුළුවන්කමක් නැහැ. නෑ. වුමනාවක් තියෙනවා නම් ඒකට අවශ්‍ය කරන කාලය සකසුවම සකස් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඊළඟ කාරණාවට යන කක්කෝසුච සූදුච සුවච ඔන්න ඊළඟ කාරණා සුවච කොහොමද සුවච කියලා කියන්නේ කී කරු ගතිය කොහේ කී කරු ගතිය වැඩියෙන්ම හිතේ ඒකත් අයේ වචනේ වගේම ප්‍රබල වෙන්නේ හිතේ. මේකත් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් දෙයක් වෙනවා. හොඳාටයි වෙනවා පින්නත් මේ කෙනෙක්ගේ කෙනෙක් දෙන අවවාදය රුස්සන්නේ නැහැ. ඒක කරනවා නම් කරන්නේ මොකක් හරි කියලා. මගේ කොහොමද අපි කාගෙන් හරි අවවාදයක් ලැබෙනකොට හිතන්න ඕන ක්‍රමය කොහොමද? මගේ අනුපාඩු මට හොයාගන්න බැරි දුර්වලතාවයෙන් පෙළෙන කෙනෙක් මම. කොහොමද හිතන්න ඕනේ? කොහොම මතක තියාගන්න ඕනේ? මගේ අනුපාඩු මට දැනෙන්නේ නැහැ. මගේ අනුපාඩු මටම හඳුනා ගන්න බැරි දුර්වලතාවයෙන් පෙළෙන කෙනෙක් තමයි මම. මේ අවවාදය මට දෙන්නේ මගේ ඥාතියෙන්ද මගේ හිතවතේ දබරමු කිසිම එහෙම කෙනෙක් නැති කෙනෙක් අපිට අවවාද දුන්නා කියලා. අනේ මෙයා මගේ ඥාතියෙකුත් නෙවෙයි. මගේ හිතවත් කෙනෙකුත් නෙවෙයි. මගේ සහෝදරයෙකුත් නෙවෙයි. මගේ දෙමව්පියෙකුත් නෙවෙයි. මගේ මේ අඩුපාඩුව හදන්න මේ තැනකට හෝ තැනැත්තියට තියෙන උවමනාව මොකක්ද? එහෙම එහෙම හිතලා මොකද කරන්නේ දුන්න අවවාදය නිදානයක් පෙන්වලා දුන්නා වාගේ අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ පිළිබඳ පළවෙනියෙන්ම සතුටු වෙලා ගෞරවයෙන් වැඩි හැඟීමකින් ඒ අවවාදය පිළිගන්නකොට හරියට නිකන් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට වඳිනවා වගේ සංඝයා වහන්සේ නමකට වඳිනවා වගේ ඒ වඳින්නේ ගෞරවයෙන් නැමිලා ඉතා ගෞරවයක් උපදවාගන්නේ අන්න ඒ වගේ නැමිච්ච අන්න ඒ වගේ තමන්ගේ පැත්තට ඒ ඒ හිත අනුන්ගේ පැත්තට අවවාද දෙන කෙනාගේ පැත්තට බර වෙච්ච ප්‍රබල හැඟීමකින් අනේ මට වාසනාවක් උදා වුණා මට යහපතක් උදා වුණා කොච්චර වටිනවද කියලා ඒ දෙන අවවාදය පිළිගන්න පුළුවන් හැකියාව තියෙන මේ සමාජයේ කීයෙන් කී දෙනාටද අවවාද රුස්කන්නේ නැහැ යමක් පෙන්වන දෙනකොට රුස්කන්නේ නැහැ තමන්ට දැනුණත් මේ මගේ අනුපාඩුවක් කියන්නේ කියලා මොකද කියන්නේ? ඒකට මොකක් හරි එකක් පොඩි දෙයක් හරි කියනවා. නැත්තම් බිම් බලන්නේ ඉන්නවා. පොළොව පහු ගන්නවා. නේද? හිතේ සුවස ගතියක් නැහැ. සුවස ගතියක් තියෙන අය ගුරුවරුන්ට හොඳට දැනෙනවා. මෙතන බොහෝ අය ඇති පාසල් ගුරුවරු. දරුවෝ සුවස දරුවෝ දැක්කම මොකද වෙන්නේ? පාසල් ගුරුවරුන්ට ඇස්වලට පඳු වෙනවා. ඒ අය නේද ජීවිතේ ජය ගන්න හුඟක් වෙලාවක්. ඒ අය නේද ජීවිතේ ජය ගන්න හුඟක් වෙලාවක්. මේ අය ගන්න සුවච කීතර දරුවෝ කවදා හරි එකතු ජීවිතය ජය ගන්නවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සුවචව කීකරවල ජීවිතය හැඩගස්ස ගන්න අය කවදා හරි නිවන් දකිනවා. අන්න ඒ සුවච භාවය තමන් තුළ ඇති කරගන්න. තමන් ඇති කරගත්ත යම් යම් ධර්ම කරුණු එක එක ඇති කරගත්ත දෘෂ්ටි අන්නේ එක එක ඇති කරගත්ත දෘෂ්ටිවලට සමහර අය තදී එල්බගෙන ඉන්නවා. ඒ තදී එල්බගෙන ඉඳලා මොකද වෙන්නේ? ඒ එල්බීම කඩාගන්න බැරි වෙන්නේ එයාගේ හිතේ සුවච ගතිය නැති හින්දා. ඉතින් අන්න ඒ තද ගතිය අයින් කරලා තේරෙන ගතිය හැම වෙලෙම යම් කෙනෙක් යමක් කිව්වහම ඒකට ගෞරවයෙන් කලකලා වැරදි දෙයක් කිව්වොත් ඒ වැරද්ද ගෞරවයෙන් පෙන්වලා දීලා හරියට කිව්වොත් ඒ හරියට ලොකු ගෞරවයක් ලොකු නිහතමානීව ඒ පිළිබඳව ස්තුති කරා. ඇතිරෙන්න පුළුවන් කොච්චර වටිනවද? ඒ අයට පින්වත්නි අවවාද කියන ඒවා ගලාගෙන ඉන්න පටන් ගන්නවා. අපේ ජීවිතේ ඔක්කොම එක වචනකින් කියනවා. රාහුල හාමුදුරුවෝ වගේ වෙන්න අපේ ජීවිතේ. රාහුල හාමුදුරුවෝ හදාම බැලිනවා කුතරගෙන උඩට දාලා මට මේ තරම් අවවාද ගොඩක් ලැබේවා කියලා. සුවත භාවයේ ප්‍රතිමූර්තියක් තමයි. සුවත භාවයේ උතුම්ම තැනක හිටපු කෙනෙක් තමයි රාහුල හාමුදුරුවෝ කියලා කියන්නේ. අපි කවුරුහරි කෙනෙක්ගෙන් ලැබෙන අවවාදය මුනි තමයිකින් හරි කරන්නේ. අපිට යම් කිසි අපේ වැරද්දක් දැකලා කියනවා නම් අනේ පුතේ මට මේක කිව්වේ කොහොමදයි? ස්වාමීන් වහන්සේලා විදිහට අපිත් එහෙමයි. අපිත් හැමෝම කටයුතු කරන්නේ එහෙමයි. ඒ කොහොමද? පොඩි ස්වාමීන් වහන්සේ නමක් කර කමන්නේ. තමන්ට යමක් කියලා දෙනවා නම් ඒක පැහැදිලි වැරද්දක් නම් ගෞරවයෙන් ඒක පිළිගන්න පුළුවන් සුවච ගතියක් පිටක තියෙනවා. අන්න ඒ නැමිච්ච අන්න ඒ කුසලයට බර වෙච්ච හිත ඒ තියෙන ගතියට පින්නත් නේ අනිත් අයගේ මහා ප්‍රසාදයක් ඇති වෙනවා විතර නෙවෙයි අවවාදවලට ඒ හිත විමුක්තයි බලන්න මේ අය කියන්නේ බලන්න කොච්චර කිව්වත් යමක් කියන්නේ නැත්නම් හුඟක් අය මොකද කරන්නේ ආය කියන්නේ නැතුව අනේ වැඩක් නැහැ කියලා මම නම් ආය මොකුත් කියන්න යන්නේ නැහැ කියලා ඕනද කරගත්ත දේ කියලා අපිට දානවා. හොඳින් යමක් කියනවා නම් පුළුවන් තරම් ඒ අය ඒ අයට අනිත් අය අවවාද ලබා දෙන්න බලනවා. එතකොට සමානට හැම පැත්තෙන්ම ලැබෙන්න තියෙන අවවාදයන් වහගන්නවා කියන නිස්වත නැති හිත. සුවත හිත පැත්තට හැම වෙලෙම හැමෝගෙම ආශිර්වාදාත්මක අවවාද ගලාගෙන එනවා. එතකොට එයාට කල්යාණ මිත්‍රයෝ හොඳ ලැබෙනවා. එයාට හැමතැනකින්ම ආශිර්වාද ලැබෙනවා. දෙවියන්ගෙන් පවා පිට ආරක්ෂාව ලැබෙනවා. ඉතින් හැම පැත්තකින්ම ආරක්ෂා වෙච්ච හිතක් තමයි මේ අයට ඇති වෙන්නේ. ඉතින් ඒක හින්දා අපි කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතවලට මේ සුවතභාවය කියන එක එකතු වෙලා නැත්නම් එකතු කරගන්න ඕනේ. එකතු වෙලා තියෙනවා නම් තවත් වැඩි කරගන්න ඕනේ. හැම වෙලේම නැමිච්ච කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් තියෙනවා. ඊළඟ කර්මා මුදු. දැන් ඉස්සෙල්ලා විදි කිව්වා දැන් මුදු කියනවා. මේ දෙක එකට පුළුවන්ද? මේ විදු කියන එකේදී සමහර අය හිතනවා පින්නත් නේ මේ විදු කියලා කියන්නේ ගහනවා කිව්වොත් ගහනවා කියලා නේද? ආ එයා හරි කෙලින් වැඩ කරන කෙනා. නේද? එයා කියන දේ එයා හිතේ තියෙන ඔක්කොම කියන කෙනා. නේද? හිතේ තියෙන ඔක්කොම කියන එක විගතියද? ඈ කිය යුතු දේ කියන්නේ. නොකිය යුතු නොකියන්නේ. කාගේ හරි හිතක් බෙදවන්නේ නැතුව කටයුතු කරන ගතිය. ඒ විතරක් නෙවෙයි හිතට තියෙන අර අද ගතියක් නැතුව කියන මුදු මොලක් ස්වરૂපේ කියනවා මුරුදු ස්වභාවය කියලා. විශේෂයෙන්ම දෙවි ක්‍රියාව වගේම වචනයි. බලන්න සමහර වචන හරියට නිකන් කෙටේරියෙන් කෙටුවා වගේ. නේද? හුඟක් අය කියනවා අතුල්තරවල් වගේ. කතා කරොත් ඉවෙනවා. බලන්න පින්නත් මේ ජීවිතවල හුඟක් ජීවිතවල මෛත්‍රියක් නැති ජීවිතවල මෛත්‍රියක් ඇති කරගන්න අමාරු ප්‍රශ්න විසඳගන්න අමාරු. මේ අය මේ මොහොතේ ඉඳලා බලන්න පොඩ්ඩක් ජීවිතයේ තියෙන සමහර හොඳ ගැටලු තියෙනවා අන්න ඒ ගැටලු මුර්ධව කතා කරලා විසඳ ගන්න පුළුවන් දේවල්. තමන්ගේ තියෙන මුර්ධු ගතිය හිතේ නැති නිසා මොකද කරන්නේ? හොඳින් නම් කියන්න කැමති නෑ. කිව්වොත් කියන්න කැමැතිම තරමයි. අපි කිව්වොත් ඕක පොඩ්ඩක් හොඳින් කියන්න. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා. හොඳින් කතා කරන්න කිව්වොත් මොකද කරන්නේ? හ්ම් හ්ම්. මම මොකද හොඳින් කියන්නේ? මොකටද මම එහෙම වෙන්නේ? නේද? යාට ඕන නම් මාත් එක්ක හොඳින් කතා කරන්න කියන්නේ. කියලා අන්නේ විදිහට පදගතියෙන් ඉන්නවා. කතා කරපු අනුකරණ වචන ක්‍රියා කරපු කල්පන ක්‍රියා ඒ අය හිතුවත් හිතන්නේ පද විදිහට. මුරුදු හිතක් නැහැ. මුරුදු හිතක් තියෙන කෙනෙක් හැම වෙලේම නම්‍යශීලී ගතියකින් තමයි නැමෙන ගතියකින් තමයි හිතන්නේ ඕන කෙනෙකුට කතා කරද්දී නැමෙන ගතියකින් තමයි කතා කරන්නේ ක්‍රියාවලුත් එහෙමයි හරි හරි. මම පොඩ්ඩක් එහාට මෙහාට වෙන්නම්. නේද? බොහෝ අය ඉන්න තමන් ඉන්න තැනින් එල්ලෙන්නේ නැහැ. යම් තැන යම් යම් වෙලාවට අල්ල ගන්න තැන තියෙනවා. නේද? වාහනේ මුලක් එහෙමයි. ඕනම තැනකදී. වචනත් එහෙමයි. ඒක වෙනස් කරන්න කැමති නැහැ. හරිුණත් කමන්නේ, වැරදුණත් කමන්නේ, වචනයක් කිව්වොත් නෑ. ඒකම තමයි කියලා කෙල්වගෙන ඉන්නවා. නේද? මේ ලක්ෂණය ඕනෑ කරන්න තියෙනවා මේ සමාජයේ ඒ අය ළඟ අර කියපු වචන ගැන තියෙන ලෝභයක් ඒක වෙනස් වෙයි කියලා කියන ගැටෙන ගතියක් ගොඩාක් කරුණා මෘදු ස්වභාවයක මෘදු ප්‍රතිපත්තියක් නැති කෙනෙකුට තමන් ඉතා ඝන ප්‍රතිපත්ති වල එල්බ ගන්නවා හිතේ මෘදු ගතියක් නැති අය ප්‍රතිපත්තිය කියන එක ජීවිතයට යම් ප්‍රමාණයක් අවශ්‍යයි හැබැයි තමන්ට දැනෙනකොටම මගේ ප්‍රතිපත්තිය වැරදි එකක් කියලා ඒක නිවනට බාධා වෙන එකක් කියලා ඒ දැනෙන හැම ස්නේහකම මොකද කරන්න ඕන? ඒ ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕන. එහෙනම් බෞද්ධයාට තියෙන්න ඕන මොන ප්‍රතිපත්තියද ස්ථිරව? හරිතත්තට වෙනස් වෙන ප්‍රතිපත්තිය. මොකද්ද? හරිතත්තට නැමෙන ප්‍රතිපත්තියක් හැම වෙලෙම තියෙන්න ඕන. Taman එල්බගත්ත දේහි එල්බගෙන වාසය කරන්නේ කවුද? හිතේ හිතේ මුර්ධකයක් ඇති කරනවා. ඉතින් එයාට නිවන් දකින්න බෑ යන තමයි. එයාගේ හිත කඩන. ඒ කඩගතිය හින්දා එයාට කවදාකවත් අර එල්බගත දේ අයින් වෙන්න බෑ. ඉතින් ඒක හින්දා අර මෛත්‍රිය වැඩෙන්නේ නෑ. මහා මෘදු ගතියක් තමයි. අනිත්‍යයට ගරු කරන්නේ නෑ ඒ අය. බලන්න මේ සමාජයේ තියෙන දේවල් තමයි අනිත්‍යයට ගරු කරන්නේ ගතිය. ඒ ගරු කරන්නේ නැත්නම් අර හිතේ තියෙන කඩ ගති හින්දා. ඉතින් මේ ඔක්කොම ලක්ෂණත් එක්ක දැන් මේ හැදෙන්නේ සීලවන්ත ගුණවන්ත කෙනෙක්ද නැද්ද? නේද මේ කියන හැම ගතිගුණයක් එක්කම බලන්න කුසලතාවයන් වැඩෙනවද නැද්ද කියලා. මේ කියන හැම ගතිගුණයක් එක්කම බලන්න හිතක මෛත්‍රිය වැඩෙනවද නැද්ද කියලා. හිතක මෛත්‍රිය වැඩෙන ස්වභාවයකට තමයි මේපත් වෙන්නේ. ඊළඟ කාරණාව මීටර් පැඩිය ප්‍රබල වෙනවා. ඒ කියන්නේ ටිකක් වැඩි වෙලා කතා කරන්න වෙයි. මොකද්ද? සක්කෝ විච සූජුත සූජෝ චස්තමුගු අනතිමානි වැඩියෙන්ම අපිට තියෙන එක. නේද? ඔව් දැන් අර බුදු ගතිය ගැන කිව්වම අපි ඉස්සෙල්ලා කියපු හැම දෙයක්ම ගැනම ආයෙ මතක් කරන්නම් මම අර මන්සියපු කාරණාව මේ අය බලන් කල්පනා කරලා පොඩි කාලේ ඉඳන්ම ඔය ගති දුන්න නැති අය ලොකු වෙනකොටත් ඒ විදිහම නේද? පොඩි කාලේම සමහර ළමයි මුරුදු මුරුදු ගතිය තියෙනවා. ආම්ම කමන්නේ මම මෙහෙම කරන්න. ආම්ම කමන්නේ මම නෑ තාත්තා කමන්නේ මට මොන වෙනකක් කමන්නේ නේද? මට බෑග් එකක් නැත්නම් මම පරණ බෑග් එකක් අරගන්නම්. කොහොම ළමයි ඉන්නවා. ඒකත් ලොකු වුණාම කොහොමද? ඉඩම් කඩම් වලට තමයි. අර පොඩි කාලේ නෑ මට බෑග් එකක් ඕනේ නෑ මට කපපු දෙකක් ඕනේ අර නැතුව යන්න බෑ මේක නැතුව යන්න බෑ කියලා පොරකම අය ලොකු වුණාම අක්කට විතරක් ඉඩම් දුන්නා මට ඉඩම් දුන්නේ නෑ අර ඉඩම ඕනේ මේක ඕනේ කියලා බලන්න ಜಾති ගතිය පින්නත් නේ උපම් ගතිය කියන එක මම ඒකයි කියේ බුදුන් වහන්සේ මේ කාරණා ටික ගොනු කරේ අපේ තියෙන ලොකුම දුරවතාවක කියලා මට හිතෙනවා. ඉතින් ආයතනයක් බලමු ඊළඟ කාරණාව කතා කරේ අනතිමානී විහතමානීකම. විහතමානීකම කියන ගුණාංගය හදාගන්න බැරුව හරියට දුක් විඳිනවා මිනිස්සු. නිහතමානී ගති ගුණය කියන එක නැතුව ආඩම්බරව ජීවත් වෙන්න ගිහිල්ලා හරියට දුක් විඳිනවා. ඒ අය ගන්නේ නැහැ ඒකත් දුක් විඳිනවා කියලා. එක එක එක එක කාරණා හින්දා ජාති, ගෝත්‍ර, කුලමල ආදී දේවල් කරන ක්‍රියාවන් රැකියාවන් ඒකවත් නෙවෙයි තමන් ළඟ තියෙන සමහර වැරදි බව සමහර ලෙඩ බව ඒක සඳහන් වෙනවා ශරීර ස්වභාවයන් බව නම තැනක උපදිනවා මේ මාන්නය කියන එක මේ මාන්නය කඩා ගන්න අමාරු බොහෝම අමාරුයි විශේෂයෙන් කුලගොත් අදටත් මොකද තත්ත්වය නේද මහ ලොකුට කියනවා මේක මෙච්චර විද්‍යාව දිනු විද්‍යාව දිනු කාලයක් කියලා කියනවා මෙච්චර විද්‍යාව කියලා මේ නවීන විද්‍යාව දිනු කාලෙකින්වත් මේ තමන්ගේ ඇඟේ තියෙන ලේ වස්තු නහර ඇට ආදිය හදිසියේ අනුන්ගේ ඇඟේ තියෙන ඒවාත් එක්ක එකතු වුණොත් ආපහු තමන්ගේ ටික වෙන කරන්න බෑ කියලා ඒ චුට්ටවක්වත් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ ඇඟවල තියෙන ලේ ටික එක දැනකට එකතු කරොත් මේ මගේ ලේ ටික කියලා වෙන් කරන්න පුළුවන්ද ඒක තේරෙන්නේ නැහැ. මස්තික එක තැනකට එකතු කරොත් මේ මගේ මස්තික වලට කරන්න පුළුවන්. කොණ්ඩ කෑලි ටික ඔක්කොම එක කොටකට එකතු කරොත් මේ මගේ කොණ්ඩ කියලා වෙන් කරන්න පුළුවන්. ඒක රටේ ලෝකේ ඉන්න හැම සත්ත්වයකටම කෙනෙක් උත් රිදෙනවද නැද්ද? කීපොත් දෙනවද නැද්ද? ඒ ටිකවත් තේරුම් ගන්න බැරුව අදටත් මේ කුලගොත් සින්දා මොන තරම්නම් මේ ජාති කුල ගෝත්‍ර කියන මේ දේවල් හින්දා කොයිතරම්නම් තමන් උසස් තමන් උසස් කියලා හිතාගෙන මුළු ජීවිතේම උඩින් උඩින් ඇවිදගෙන යනවා අන්තිමට පොළොව යටමයි වැළලෙන්නේ කවුරුත් උඩ වැළලෙන්නේ නේද මම දන්න එක කොහොම පිටණියක් කිව්වා ඒක ගන්න ඉන්නවා තව තමයි මේ කොහොම පිටණිය දිනන්නේ දෙකට බෙදාගෙන තිබ්බේ එකක් උඩගමට එකක් පහළගමට ඒක ගන්නවා පහළගම ඉන්නේ පහත් කුලයේ ඇත්තෝ උඩම ඉන්නේ උඩ කුලයේ ඇත්තෝ. කවදාකවත් වැරදිලාවත් පහළගම අයට උඩ ඒ ශ්‍රෝම පිටනේ පාරේ උඩ පැත්තේ කවදාකවත් වලලන්න දෙන්නේ නැහැ. ඇයි? මැරිච්ච මිනියට කුණු වෙලා යන මිනියටත් ආඩම්බරේ නේද? ඒකටවත් නිහතමානී නැහැ. මරුණට පස්සෙවත් නිහතමානී නැහැ. මේ ගැටි තියාගෙන කවදා නිවෙන්නද කවදාක බෑ තමන්ගේ තියෙන මෛත්‍රිය කියලා සමහර උඩ වෙලා ඉන්නවා තමන්ගේ තියෙන දැනුම කියලා උඩ වෙලා ඉන්නවා තමන්ගේ තියෙන බලය කියලා උඩ වෙලා ඉන්නවා තමන්ගේ තියෙන හැකියාවන් මම කරන රස්සාව කියලා උඩ වෙලා ඉන්නවා මම කරන ක්‍රියාවන් කියලා උඩ වෙලා ඉන්නවා මේ උඩඟුකම් කියන ඒවා හින්දා කිසිම විදියකින් කෙනෙක් නැමෙන්නේ නැහැ නැමෙන්නේ නැතුව ඒ උඩඟුකම ඔබ තමයි ඇවිදින්නේ කතා කරන්නේ හිනහ වෙන්නේ ගමන් බිමන් ගන්නයි බලන්න ඕනේ නේද මේ තියෙන දුක්ඛන්දරාව කිසිවක් එයාට තේරුම් ගන්න බෑ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මොකුත් තේරුම් ගන්න බෑ